ආටාන ආදී පමණක් නිවසේදී ශ්‍රවණය කළ අතර සෙසු සූත්‍ර කිසිවක් දේශනා වීමට පළමු නින්දට ගියෙමි. එම සූත්‍රයේ පමණක් නිවසේ දේශනා වීම gedara සමාජිකයින්ට තරමක් බියගෙන දෙන කාරණයක් වී ඇති අතර සත්‍ය වශයෙන්ම එවන් දක් සිදු වී ඇද්ද එසේනම් කුමක් කළ යුතුද ප්‍රශ්න කීපයක් මම මේ තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ මෙහෙමයි. යම් කිසි කෙනෙකුට වයත් ඇති ගැනීමක්, ලොමු දහ ගැනීමක්, කරදරයක් ඇති වෙනවා නම් යම් කිසි අනුස්සාදී කොට්ටාසයන්ගේ. ඒ අයගේ ස්වභාවය ඒගොල්ලෝ පාලනය කරන සතරවරන් දෙවියන් විසින්. බුදුරජාණන් වහන්සේට කියපු දෙයක් සිද්ධියක් ආටානාදී තියෙන්නේ. ඔය බය වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් වෙලා තියෙන නඩුවක් කියන්න ඕනේ යම් කිසි කෙනෙකුට කියන්න දෙන්න. Tamanට නඩුවක් ප්‍රශ්නයක් තියෙනවා. නඩුවක් නැතුව ප්‍රශ්නයක් නැතුව නඩුකාරය හම්බෙන්නවත් නීතිඥය හම්බෙන්නවා කියලා වැඩක් නැහැ. ඉතින් ඒ වගේ අපි යම් කිසි ආකාරයෙන් Tamanට මොනවා හරි ප්‍රශ්නයක් කරදරයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ දැනුම් දෙන්න ඕනේ දැනුම් දුන්න පිරිසට. සතරවරන් දෙවියෝ තමයි ලෝකපාලක දේවතාවෝ කියලා ඉන්නේ. දිහැමින් රාජ්‍ය කරන්නා වූ යම් කිසි කටයුතු කරන්නා වූ මේ ලෝකයේ හිටවූ පෙර හිටපු රජවරු සිටවරු ඔය වගේ යම්කිසි ඇමතිවරු එහෙම නැත්නම් ඒ හමුදා එදා හිටපු යම්කිසි ආකාරකින් මේ සාමීන් නිලධාරීන් හැටියට හිටපු අය ඒගොල්ලන්ට ඕනකමම අවංකව තිබුණා මේ සමාජයේ සුචාරිතව දැහැමින් සාමයෙන් හොඳ සිරිතක් හැටියට ගෙනියන්න අපේ රාජ්‍යයේ ඉන්න පිරිස මෙන්න මෙහෙම විය යුතුයි අන්නේ බලාපොරොත්තුෙන් තමයි රජතුමා ඇසුරු කළා මම උන්හ අපේ රජතුමාගෙන් අවසර අරගෙන මම තානාන්තරයක් හම්බ වුණා මට නිලයක් හම්බ වුණා. රාජ සම්මානයක් හම්බ වුණා. රාජ නිතලයේ මොකද රාජකාරිය කිව්වෙත් ඒකයි. ඒ කාර්යය මොකද්ද? මේ සමාජයේ දූෂ්‍ය වෙන්න දෙන්නේ නැතුව. එවන්දු දූෂණය කරන පුද්ගලයෝ මෙල්ල කරලා. ඒ පුද්ගලයෝ නීතියට අරගෙන නීතිය ඉදිරියට පමුණවලා දඬුවම් දීලා. දැහැමින් සාමී ජීවත් වෙනාට පහසුව සලසා දෙන්න ඕන. ඊයට මගපන්නා දෙන්න ඕන හොඳින් ඉන්න මග පහසුව ආගම සලසලා දෙන්න ඕන. මේක තමයි මගේ රාජකාරිය කොච්චර වටිනාද ඔය අදහස අවංකවම හිතට අරගෙන යම්කිසි පිරිසක් ඉස්සරහ. තමන්ගේ රාජකාරිය වශයෙන් ඔය ටික කරනවා. හැබැයි හොරක හොරෙක් අහුනොත් මිනි මරුවෙක් අහුනොත් කොහොම හරි හොයලා මේ එක මිනි මරුවා නිසා කී දෙනෙකුට අපරාධයක් සිද්ධ වෙනවද? දැහැමින් සාමීන් සුචරිතව සාමදානින් ඉන්න කොච්චර කැමතියි ඉන්නවද? ඊයට මූ මහ පිළිලියක්. මේක ගමට පිළිලියක්. මේක වනසන වනසලා දැම්මත් කමක් නැහැ. මේ විශාල පිටිවර යහපතයිනේ කියලා. මෙන්න මේ අදහස් දෙකක් එකට ගන්න. අරගත්තාම රෞද්‍ර හොරෙක් නිකන්ම අතකාලා වනසන්න බෑ. උට රිදවන්න අතු දෙන්න බෑ. හොරාට වැඩි චණ්ඩියෙක් වෙන්න ඕනේ මිනිහා. ඒදා රජයේ නිලධාරීන් වශයෙන් රජයේ දින බලයත් අරගෙන ඊට අවශ්‍ය කරලා පිරිසත් එකතු කරගෙන ඊට අවශ්‍ය ආයුධ පරිහරණය කරන්නට පුහුණු වෙලා කඩු සටන් දුනු සටන් ආරම්භ මේවා පුරුදු වෙලා කෙනෙක් මෙල්ල කරගන්න අඩිපුඩි පුරුදු වෙලා ඔහොම තමයි ඒව කරන්නේ. හැබැයි දහයමින් සාධාරණින් ඉන්න හැටි බොහොම ඔළුව පත් කරලා බොහොම කරු කරනවා. ඔබලාට යහපතේ ඉන්න තමයි මේ ස්ථානීය මේ පරිසිදු කරලා දෙන්නේ. අසත්පුරුෂයින්ද පහර ගහලා. මෙන්න මේ જાතිය ගති ඇති අය. කරන්නේ මහා යහපතක් එක පැත්තකින් අනිත් පැත්තෙන් පවකුත් කරනවා. පව කියන එක කිලෝ එකක් නම් එහෙම ඒගොල්ලෝ කරන යහපත කිලෝ 1000. අද අද කියන පොඩි උපමාවක් වෙයි වරක් අරගෙන උපමාවක් වෙන්නේ. පව කියන එක අඟලක් නම් එහෙම ඒගොල්ලෝ කරන පින 60ක්ම. අනික කොයි විදිහම නෑ කි උපමාවක් විය කියන්නේ කොහොම හරි. පව කියන එක ගල් කැටයක් නම් පුංචි. ඒගොල්ලෝ කරන යහපත පර්වතයක් වගේ. යහපත් අයට හොඳින් ඉන්න ඇති යහපත්සේ ජීවත් වෙන මඟ පාදා දෙන එක. හැබැයි පවක් නැති නේ. හැබැයි අන්තිමට මේ පවට බැරුව යනවා. අර කරපු යහපතේ බලේ යටපත් කරන්න. ඒ නිසා දෙවියෙක් වෙනවා. දෙවියෙක් කියලා හිටන් අර කරමු සැලගතිය තිබිච්ච නිසා සෞද්‍ර ගතිය ඇතුව උපදිනවා. සමහරවල්ලාට මූණේ දලක් තියෙන්න පුළුවන්. ඇඟ හරි සැලෙලෙ වෙන්න පුළුවන් යක්ෂයෙක් වෙන්න පුළුවන්. යක්ෂ ස්වභාවය ඇති මහා තේජස් දේවතාවෙක් වෙන්නත් පුළුවන්. අන්න ලෝකපාලක දේවතාව හැදෙන හැටි. අන්නේ අය තමයි දතරාහට විරුවල විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවන් දෙවියෙක් වෙන්න මෙහෙමයි. නිකම්ම අහම් මේ ලෝකෙට පහළ වෙච්ච අය නෙමෙයි මිනිස්සු වෙලා ඉඳලා කොයි කොයි කාලවල හරි ඔහොම කටයුතු කරපුවා. ඒ වෛශ්‍රවණ දෙවියන් ගැන කතාවක් තියෙනවා. අපේ ওই ධර්මයේ තුලත් ඒ කතාවක් තියෙනවා. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔය ඔය ඨානාන්තරය. ඔය ඨානාන්තරයේ බලවතාපත් වෙනවා. දෙවැන්නේ හිටියොත් එයා ඉවත් වෙලා ඨානාන්තරය ජනාධිපති කියන්නේ ඨානාන්තරයක් වගේ. ඒ ජනාධිපති හැමදාම එකනා නෙමෙයි. ඒක පුද්ගලයෙක් නෙමෙයි. වැඩිපුර සුසුකම් තියෙන කෙනා කලින් කලට මේ ජනාධිපති තනතුරටපත් වෙනවා වාගේ යම් රටාවකින්. ඒ වගේ මේ මේ දේව නීතිය තුල ওই දතරාහත තනතුර විරෝධ තනතුර විරූපාක්ෂ තනතුර වෛශ්‍රවණ තනතුර කියන තනතුරටපත් වෙනවා සුදුසුයි. එයාට දතරාහත දෙවියෝ විරෝධ දෙවියෝ විරූපාක්ෂ දෙවියෝ වෛශ්‍රවණ දෙවියෝ කියලා මං ඒ කාලේ හඳුන්වනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උපමාවක් දෙනවා එක්තරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී එක්තරා කාන්තාවක් උපාසිකාවක් පිරිත් සූත්‍රය සත්ගායනා කරනකොට සාදු නාදයක් ඇහුණ අවසානයේ කවුද සාදු කිව්වේ? ඊළඟ උපාසිකාව හනනගර අහනකොට එකනේ පේන්න මම තමයි වයිස්රවන්. සතරන් දෙවිගේ එකෙනෙක් නෑ මේ කියන්නේ. මම ඔබේ සහෝදරේ. මීට ඉස්සෙල්ලා හිටපු සහෝදරේ. බුද්ධ ප්‍රසාදේ තමයි මම කටයුතු කළේ. මම වෛශ්‍රවණ කියන්නේ මට අයියාද. අන්න ඒකයි බුදුරන් වහන්සේ කාලෙම දානාන්තරය හම්බ වෙච්ච කෙනෙක්. ඉතින් මම හරි කැමතියි පින් අනුමෝදන්නේ. දැන් මොනවද මම කෙරෙන්න ඕනේ ඉතින්? සහෝදරයන්. ඒ වාසිකාවගේ සහෝදරි. ඒ දත්තිලපත් වෙලා ඉන්නේ මේ මෑත කාලේ. එහෙනම් මම කියන්න. පේන දෙයක් දිවස් තියෙන දෙවි කෙනෙක්. සැරියුත් සාමුදුරන් අද වැල්ලා ඉන්නවා හවල් තැනට. උන්වහන්සේට හෙට දානෙට ආරාධනාවක් කරලා නැහැ කවුරුවත්. උන්වහන්සේ කියලා පිරිසක් වෙලා ඉනවා විසුණු වහන්සේලා. හෙට උදේම ගිහින් නම් දානෙට ආරාධනා කරලා. දාන දින මට පින් අනුමෝදන් කරන්න. ඉල්ලීමක් කළා. හරි බොහොම සන්තෝෂයෙන් අර කියන බල්වල හම්බ වුණා. හම්බුලා හිටන් දානෙට ආරාධනා කරලා ගිහිල්ලා දානෙ දීලා, වෙලමෝල දානෙ දීලා. හැරි සාමුදුරන්ට උපාධිකාව ඔය විදිහට විග්‍රහ කරලා කියනවා. එතකොට මේ විදිහට හරි පුදුමයි. ඔయిత වල පුදුම දේවල් තියෙනවා. තවත් මෙහෙමයි කියලා තම තමන්ගේ තව විවිධ ගුණ විග්‍රහ කළා. ඉතින් මෙහෙම දේවතාවියෙක් ඇවිල්ලා කතා කළා කියන කී වෛශ්‍රව දෙවියන්ටත් එක්කලා පින්නන උපදන් කිරීම සිද්ධ කළා කියලා හදා වෙනවා. ඉතින් මම කිදියෙන් කිව්වේ ටිකක්. ඉතින් මෙන්න මේවායි කතාවලත් වෙන්නලා තියෙනවා. ඒ කාල සීමාවෙත් ওই දේවතාවෝ. ওই විදිහට මේ ලෝකපාලක දේවතාවෝ සකස් වෙන හැටි. ඉතින් මෙන්න මේ වගේ ඒ කාලේ හිටපු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සතරවරන් දෙවියන් මේ චිත්ත ප්‍රහාදී ඇති වුණා මේ බෞද්ධයින් කෙරෙහි. මොකද බෞද්ධ අය මේ අත්බැවයි යුද වෙලා කියලා චාත්පුර මහ රාජ්‍යයේ තාවතින්ති ආදී රෝගවල බොහෝ කොට උපදින පටන් ගත්තා. ඒගොල්ලන්ට වඩා ආයුධ වර්ණ සැප බල නෝන ආදී හුඟක් වැඩි මේ බෞද්ධයි. සාමාන්‍ය දෙවියන්ට වඩා. ඉතින් මේ වගේ අවස්ථාවෙන් දේවතාවෝ හරි සන්තෝෂයි. කොලසක් නිකරු කරනවා. කොලසක් ಗುಣ කියනවා. සක්‍ර දෙය මේ ඔක්කොම සනසනවා. එහෙම කියන්න එපා. අපිට වඩා මහා බලවත් වාසනාව පහළලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබලා ඒ බුදුන් පහළලා බුද්ධ ප්‍රසාදයෙන් අපෝපස්ථාන කිරීමේ වටිනාකම ඔබලා දැකලා නැහැ. ඔබලා එහි ඉන්න කාලේ බුදුන් පහළලා හිටියේ නැහැනේ. ඉතින් බොහෝ මහන්සිලා පින්දහම් කළා වනේ ඔබලාට මෙතෙන්ට එන්න හේතුන්නේ. බොහොම අමාරුවෙන් තමයි ආවේ. ඉතින් ඕක දැකලා හිටන් අනිකයට අපහාස කරන්න එපා. මොකද මේ దేవතාව අපහාස කරනවා. අපි මෙතෙන්ට ආවේ මෙච්චර මහන්සියලා. මෙච්චර පින්දහම් කරලා. මුම් මේ දහවල් වෙලේ රටේ ඇති වගන කර ඉඳලා හිටන් කොහොම හරි කොහෙද පිනක් හම්බෙච්ච එකකින් මෙතෙන්ට ඇවිල්ලා අපිටත් ඔයාලා ලොකු වෙන්න දැන් හදනවා කියලා මෙහෙම නිගරු කරනවා. ඒතර සක්‍රදේවි වඳ ගහිනා ඔක්කොම රැස් කරලා කියනවා එහෙම නිගරු කරන්න එපා. අපි ඔක්කොම අභිවාගීය මහා පිනක් මේගොල්ලන්ට ලැබිලා තියෙන්නේ දැන්. ඒක තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම. ලෝය බුදුන් පහළලා ධර්මයේ පහළලා සංඝ රත්නයේ පහළලා මේ ත්‍රිවිධ රත්නයේ කරු කරලා ඒ මනු දැන් ඉන්න මිනිස්සුන්ට විශාල වාසනාවක් තියෙන මේ මිනිස් ලෝක කියලා අර දෙවියන් සංසිඳවනවා. ඊයක වටිනාකම කියලා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක තමයි මේ සතරවන් දේවියන්ගේ පිළිසැවිලි කවසාවක බුදුරන් වහන්සේ හැම වෙලාවෙම සිද්ධිය විග්‍රහ කළේ. සමහර සමහර ඉන්න අමනුෂ්‍ය නීචයි. සමහර අය හොඳයි. ඒ නීච අමනුෂ්‍ය ඉන්නවත් බුදු බුදුබන්ට කැමති නැහැ. ඔබ වහන්සේ ප්‍රාණඝාතය නොකරන්න, අදිත්‍යාදානී බෙන් වෙන්න, කාමීත්‍යාචාරයෙන් බෙන් වෙන්න, බොරුවෙන්, මත්පැණි බෙන් වෙන්න මේ ආදි වශයෙන් ධර්ම දේශනා කරනවා දුචරිතයෙන් බෙන් වෙන්න කියලා. ඒවට හරි අකමැති ඒවා කරන්න කැමති අමනුෂ්‍යයෝ. ඔබ වහන්සේටත් විරුද්ධයි. ඔබ වහන්සේගේ ධර්මයටත් විරුද්ධයි. ඒ බල රකින්න ඔබ වහන්සේ ශ්‍රාවකීන්ටත් විරුද්ධයි. ඊයයි නොඒකාකාරී හිඟි හිංසා කරනවා. ಗುಣ ගණන් ගන්නේ නැහැ. ඉතින් මේ වගේ ස්වභාවයක් තියෙනවා. අපි තමයි මෙයා පාලනයට ඉන්නේ. නමුත් අපිට බොහෝම රාජකාරී තියෙනවා. ඔය එකක් එකක් නෑර ඒ ඔබ වහන්සේගේ ශ්‍රාවකීන්ට යමක් කරනවා නම් ඒ අපරාධයක් අපිටත් දැනෙනවා. මේ මාර්ගයට බාධා පවුනවනවා නම් ඒ අයටත් හොඳ නෑ. අපිට මේ හැකියාව කියන්නේ මේ පාලනය කරන අපි නිහඬ වෙන්න සුදුසු නෑ. එයිනේ ස්වාමීනි ඒ අයට කියන්න අපි පත් කරලා ඉන්න යක්ෂ සේනාධිපති 18 දෙනෙක් යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන හොයලා බලලා ඒ අයට නිදහස ලබා දීලා එහෙම ඉන්න අමනුෂ්‍යයන් නැත්නම් ගෙනියනවා. ඒගොල්ලන් දරුවන් දීලා හරි හික්මවනවා. සමහර වෙලාවට කියන දේ අහන්නේ නැන්න. අපි විවිධාකාර දඬුවම් පමුණවනවා. ඔළුවේ යකඩ පාත්‍රය නම්ලා එන ගහම. එහෙම ඒවත් අපි කරනවා. බලන්න බැරි වෙන්න සලස්වනවා. කොහොම හරි හික්මවලා හිටන් උන්ට හිමි රටක් තියෙනවා ඒක ධාරාවේ ඇදිලා ඉන්න. තියෙන ගති ලක්ෂණ වල හැටි අනුන්ගේ පලි ගන්න. ඒකේ ඉපදිලා ඉන්න අයට ආවාහයක් විවාහයක් කරගන්න බෑ. මොකද අනුන්ගේ පලි ගන්න චේතනාවෙන් ඇදිලා හිටන් මේ විදිහට මිනිසුන්ට හිඟි හිතා කර කර ඉන්නා වගේ ශ්‍රාවකයන් වහන්සේලාට. ඉතින් ඒ වෙනුම පිරිහෙනවා. අනුපාඩුවක් නැහැ කෑම බීම. ඒවත් තියෙනවා. ඒ වෙනුම පිරිහෙලා ඉතින් ඔහොම ඉන්නවා. ඔය ඔන්න ඔය જાතියේ කතාවල් කියලා හිටන් මෙහෙම ඉන්න අය අපි හික්මන්න මෙහෙම යුදලා ඉන්නවා. ඒ ඇයට දඬුවම් දීලා හරි හික්මවලා සංවරේ පිහිටවනවා. ඒතර ඔබ වහන්සේගේ ශ්‍රාවකින්ට කිසි කරදරයක් නැතුව ඒ ප්‍රතිපත්තිය පූර්ණේ කරගන්න මඟ පාදා ගන්න පුළුවන්. අනේ ස්වාමීනි අපේ ඉල්ලීමට අනුකම්පා කරලා අපිටත් යහපත සිද්ධ කරගන්න ඔබ වහන්සේගේ ශ්‍රාවකීන්ට මෙන්න මේ නන් ටික කියලා එහෙම කරදරයක් දෙනම් අපිට කියන්න කියලා පනවන්න කියලා ඔය ආකානාටි සූත්‍රයේ දේශනා කළා. ඔතන ඉන්දෝ සෝමෝ වර්ණෝජ බාරද්දාජෝ පජාපති ආදි වශයෙන් ඔය නම් 18 දෙනෙක්ගේ නම් කියලා ඉතින් අයන් යක්කෝ ගන්නාති අයන් යක්කෝ හිංසති අයන් යක්කෝ විහිංසති අයන් යක්කෝ නොමුංචති ආදි වශයෙන් අර කිය කියා කියන්නේ. ඉතින් ඕක කියන්න කිව්වේ බෞද්ධයෙක් වශයෙන් කටයුතු කරන ඉන්න කල්ප කරනවා නම් යම් අමනුෂ්‍යය කියන්නේ නැත්නම්. එහෙම කරන්නේ නැත්නම් ඒ විලාසිතී ආටනාටිය කියනවා. කියලා බාර දෙනවා. හැබැයි ආ තමයි ඒකයි කිව්වේ කියනකොට චිත්ත කිරණත් එක විහිදෙන්නේ. ඒක අර දෙවියන්ට ඇහෙනවා. දැන් අපි නියම් මේ යම්කිසි ගුවන් විදුලියන්තයක් යන කැසට් රෙකෝඩ් එකක ඕක දාලා තිබ්බට. ඕක අහන්න එකන්නේ ඒක භෞතික හලක් විතරයි යන්නේ. ඒක ඒක සම්බන්ධයක් ඕකට නැහැ. පොතක ලියා තිබ්බා වගේ යම්කිසි සටහනක් මේ මේ ලෝකේ ශබ්ද සටහනක් වැඩෙනවා. ඒ නිගන් ශබ්ද සටහන වැඩිලා බෑ මේක යම්කිසි කෙනෙක්ගේ කටින් කියවෙන්න ඕන. ඒතකොට තමයි අර චිත්ත වේගය නැగిලා අර වේගවත් ශබ්දය දෙවියන්ට අහන්න පුළුවන් ශබ්ද පිට වෙන්නේ එහෙමයි. ඉතින් මේ අපි මේ පටිගත කරපු එක දාලා තිබුණා කියලා ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක අහගෙන ඉන්නකොට හිත විභාර නාදී කියලා ඒ හැඟීමට අනුව සංඥා පහළ වෙනවා නම් ඒ පිළිදේ අහිනකොට ඒ වගේ හැඟීමකින් එවලු නදක් හැදෙනවා. හැදිලා ඒක ඇහෙනවා. හැබැයි Taman කියන එකයි ඒ සුවිම් සංඥාවයි දෙක. ඕනකම යමක් කියනවා නම් හේතුවක් ඇතුව කියන්න ඕනේ. දැන් බුදුරන් වහන්සේ මේක දේශනා කරලා වික්ෂුණාන්තර කිව්වේ උග්ගන්හාත වික්ඛවේ මේ ආටානාටියන් රක්කම් පරිපුණාත වික්ඛවේ ආටානාටියන් රක්කම් යදී මහන්නි මේක ඉගෙන ගන්න. මේක පාඩම් කරගන්න. පාඩම් කරගෙන ඒ වගේ අවස්ථාවක් ආව කියන්න. ඉතින් ඉගෙන ගන්න පාඩම් කරන්නේ කොහොමද මේ කියන්නේ නැතුව? ඒ කියන එක පාඩම් කරන එකේ අදහස වෙනයි. ප්‍රඥාවක් වෙනකොට කියන චිත්ත අදි චිත්ත ස්වභාවය වෙනයි. මින් Tamanට ප්‍රඥාවක් මත වෙලා කියන එකක් ආව තමයි ඒ దేవතාවන්ට යොමු වෙන්නේ අන්න අතන ප්‍රශ්නයක් තියෙනවා කියලා කෑක් ගන්න නැහැ බුද්ධ ශ්‍රාවකී. තමන්ට කරදරයක් කරනවා කියලා. ඒක වෙනම ඇහෙනවා. අන්නේ පිළිද වාදම් කරන එකනේ ඒක වෙනම ඇහෙනවා. මේ වාදම් කරන එක නා වාදම් කරුවට ඒක ප්‍රශ්නයකුත් නෑ. අන්නේ පිළිද යලි යලි අහලා ප්‍රගුණ කරගන්න එකනේ. ඒක එහෙම ඇහෙනවා. ඒ අයට දැනෙන්නේ එහෙමයි. ඕනකමක් තියලා කියන කෙනා ඒක වෙනම ඇහෙනවා. වෙනම තේරෙනවා. ඒතර ඒ ඕනකමක් තියලා කියන එක නා බෞද්ධයෙක් නම් ගැළපෙන කෙනෙක් නම් ඉතින් තේනවා. හැබැයි ඉතින් තමන්ගේ වාසියට නම් මේක හරියන්නේ නැහැ. අවන් අවංකව බෞද්ධයෙක් නම් තමයි මේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසටයි ආරක්ෂාව සරසන්නේ මේ ටික කිව්වේ. ඉතින් මේ ටික කරනකොට මොකද කරන්නේ? අපි සිව් පිරිස තමයි කියලා කාට හරි හෝනියම් කරනවා. උන් හෝනියම් කපනවා. ලංකා පෙරේතය වැළපෙක ඇවිදිනට තමන්ගේ ඇඟට වැහෙනවා. ඊට පස්සේ ආටානාටිය කියන මේක ගිහින්දාපන් කියලා. ඉතින් දෙයියන් ලෙපෙන්නේ නැද්ද? මේක මේක බෞද්ධයෙක් නෙවෙයි මේක මහා නීචයෙක්. අනුට හුණියම් කරලා ඒක ආපහු වෙලා මූ අපිට පටවන්න හදන ඒකත් ගෙනියන්නේ. අපි මේ බුදුහාමුදුරන්ට කියේ ඒක කියන්නේ නෙමෙයි. උන්වහන්සේගේ සිව්බීස කියන්නේ ඔහොම වුන් නෙමෙයි. හොඳ පිරිහිදු චරිතයක් ඇති අවංග පිරිහිදු පිරිස කනුට යහපත කරන ගුණධර්ම පූර්ණය කරන පිරිස. අන්න එහෙම කෙනෙක් කාදරයක් වෙනව කරන්නේ. අපි ගිහින් ඉන්න පොරොන්දුනේ බුදුරන් වහන්සේ. මේ මූ මොකද? ඒ පත්තරවත් එන්නේ හතලවන්ද යගිනියන්නේ. ඉතින් ඕක උදේ හැරෙනකන් මේ රට නාටි කියවත් එහෙම වරින්න බෑ. අනුර නීචකම් කරලා අරවා මෙහා කරලා ඉතින් බෞද්ධත්වයක් නෑ. තමන්ගේ වාදියේ යකාගෙන් බේරෙන්න, වල පෙරිතියගෙන් බේරෙන්න හිතාගෙන ඔය ආටානාටිකට හැරෙන්නේ නැහැ. මොකද දේවතාවෝ ඒ වටල හැතිලා නැහැ. අවංකව ඒ බුද්ධිලා බෞද්ධී නම් බෞද්ධ මාර්ග වඩන කෙනෙක් නම් ඊට අනුකූල කෙනෙක් නම් කාගෙන් හරි අයිතියකින් අසාධාරණකින් හිංගියක් හිංසාවක් වෙලා තියෙනවා නම් එහෙම කිව්වොත් නම් අර බුදුරණන් වහන්සේට කිව්ව ප්‍රතිඥාව ඉෂ්ට කරනවා. ඉතින් ඒ නිසා ආටානාටි කියව පරිදි අමෘත දෝෂ දෙහිම දුරු වෙන්නේ නැහැ. ඕවා තේරුම් ගන්න ඕන. ඉතින් විශේෂයෙන්ම අපි බෞද්ධකමේ අනුපාඩුවක් තියෙනවා. ඉක්මන් කරලා බෞද්ධකම හදා ගන්න ඕන. අවංකත්වයේ අලුපාඩුවක් දෙනවා අවංකත්වයේ පූර්ණ කරගන්න ඕනේ. අවංකත්වයේ පළවෙනි දෙන. ඒ වගේ තමන්ගේ වැඩ පුරා සැකැස්මක් ඇතුව තියෙන්න ඕනේ. අද මෙන්න මේ වෙලාව උදේ කර්මස්ථානයක් වලන්න සුදුසුයි. ඒක ඒක මම හැමදාම ওই වෙලාව වින් කරගන්නවා. ඊට පස්ස පැතර රත් වෙනකන් එළිය වැටෙනකන් බුදියෙන්නේ නැහැ. ඒ විසරති විජසිරිත. ඒකද උදේ 5ට හැනෙන 4ට වන් ඇහැරෙන්න පුළුවන් අවස්ථාව බලාගෙන. අපි නිදිමතත් නැත්නම් ඒ වෙලාවට ඇහැරලා හිටියා කියලා ප්‍රශ්නෙකුත් නැත්නම් ඇඟට. එහෙනම් මං උදේ 4ට හුඟක් හොඳයි. නැත්නම් පහට හරි කවන්නේ වෙලාවක් වින් කර ගන්නවා. නැගිලා මෙත් හිතක් වලනවා. යහවත් කර්මස්ථානයක් වෙනෙහි කරනවා. ඒකට ඉතර වෙන් කරනවා. සැකැස්ම සක්කෝ වෙන්න ඕනේ. සක්කෝ කියලා කියන්නේ දක්ෂයෙක් වුණාට මේ දක්ෂයා නෙවෙයි කිව්වේ. ඔන්න සැකැස්මක් ඇති කෙනෙක් වෙන්න ඕනේ. වැඩකවල සැලැස්මක් තියෙන්න ඕනේ. බෞද්ධයෙකි. එහෙනම් උදේ වැඩි යුතු කර්මස්ථානීය උදේ වලන්න ඕනේ. දවල් විවේක වෙලාවක් ලැබෙන අවස්ථාවක ඊට සුසු වෙලාවක. දැන් අද නම් කරන්නේ වැඩ පොලක වැඩ කර කර ඉන්නවා නම් එහෙම විවේක වේලාව කියලා එකක් දෙනවා. කෑම පැයක් හරි භාගයක් හරි දෙනවා. කෑම කාපු ගමන් සිගරට් එකක් එහෙම වත්තු කරගන්නවා. ගියා මචං වලේක ගියා ඉතින් ඉතින් රටේ තියෙන ඔක්කොම ගුණ වර්ග ගිය කී කාලේ ගත කරලා ඒවලා වෙනවා. ඒක අද තිරිද්ද. මෙහාට ඇදලා එහෙම ගිහලත් ඒ ගම ගිහලා නම් වැඩ පොලේ එහෙම කරලා ගියා හරියන්නේ නැහැ. අන්න දවල් කර්මස්ථානයක් කරන්නේ විවේකගෙන පැය විනාඩි 5ක් හරි කමන තියෙන වෙලාව තිබිච්ච හැටිද. ඒ විලාජු වෙන කෑමක් කෑනවා කෑව විවේක දරගෙන ගියා හුදකලාව එක එකලා කයි වරු ගහන දෙයක් නැහැ ඉඳගෙන කර්මස්ථානය අධිහි කරනවා. රාත්‍රියට ආවා. ඉතින් ඔක්කොම අතහැරි නාලහෙම ඇදලා දැන් ගනිකෝ ටීවී එක දාපන්. නාටි තියෙන වෙලාව. ඔය කුණ කන්නේ නෙමෙයි මේ බෞද්ධයෝ ඉන්නේ. ඒවා කුණු. එහෙනම් මොකද කරන්නේ? ඕන හොඳට දහස් වෙලාවක් කරනවා දැන් පැය 7 ඉනහට වෙනකන් හරි කවන්නේ. කෑම ටික වෙලා කන්න දෙනකන් හරි ගිහිල්ලා අනු විහාරයක් හදාගත්තා. හරි ජයි මොන හරි පූජනීය ස්ථානට ගිහිල්ලා බුද්ධ නමස්කාරයක් කරලා ඒ වගේ ගැටයුතු කරනවා. මේ රාත්‍රියේ කලීතාව කර්මස්ථානය ගැන මෙතන කියන අප්‍රමාදී කියන්නේ ඕකයි කියන්නේ. මෙන්න මේ අප්‍රමාදීව කටයුතු කරන ගති ලක්ෂණ නැතුව චරිතේ දුසිරිත් නැතුව දසකුසලෙන් හැකි තරම් බෙන්ගෙවි සුද්ධ කරගල මේ වගේ මගේ සුද්ධතාවය කරා ඉදම විමුක්තිය ලබා ගන්න කටයුතු කර ගන්න ඕන කියලා මෙන්න මෙහෙම කටයුතු කරන එක බෞද්ධ සංකල්පය. අප්‍රමාදීව නියම බෞද්ධ ගති ලක්ෂණය අවංකයි පිරිසිදුයි සියල්ලම ඔතන තියෙනවා. මෙන්න මේ જાතිය කටයුතු කරන කෙනෙක්ට කරදර එනවනම් ඒ ඔයගොල්ලෝ දැන් ආව ඔවා හොයනවා බලනවා. එහෙම ක්‍රමයක් තියෙනවා දෙවියන්ගේ. මාසේ පොයේ 15 පුර ඒ වගේම පුරපස අට පුර අටවක අව අටව කියන මේ දවස් හතරම ওই දතරවන් දෙවියොත් දෙවියන්ට අයිති පුත්‍රයෝ දෙවියන්ගේ පිරිසක් ඔය කියන දවස් වලට මේ ලෝකේ හතර පැත්තට යනවා කියලා වෙන්නේ. හතර පැත්තට වටේම කරකිලා යන්නේ මොකද? ඔය කියන ಗುಣධර්ම ඇති අය කොහෙද ඉන්නේ කියලා හොයන්න. ඒක දේව මණ්ඩලයේ නීතියක්. සක්‍ර දෙවියන්ගේ පැනවීමක් දේව නීතියක්. ඒක තමයි රජ්ජුරුව. එතනින් පළවනවා මෙන්න මේ අය හොයන්න. දෙමව්පිය පෝෂණය කරන අය, දැහැමින් අමුදරුවන් රකින්න අය, ඒ වගේ පවු නොකරන අය, ගුණධර්ම වඩන අය. ඒ දරු මං මා පාලම් මං මාවත් හදලා දීලා මේ ආදි වශයෙන් උදව් උපකාර කරන අය. ඒ වගේම ආර්ය ධර්මයේ රකින්න උත්මයෝ ඉන්නවාද? මේ කාලේ බොහොම ඉන්නවා මෙන්න බුද්ධ ශාසනය පවතින කාලෙක. විශේෂයෙන් හොයන්න. එහෙම අය හොයලා පණිවිඩය දෙන්න ඇවිත් දෙවියන්. ඉතින් ওই කාලා හතරට එනවා. පසළොස්වකට සතරවරන් දෙවියෝ එනවා කියලා පෙන්නනවා. මාසේ පොයේ අමාවක දවසට දේවියන්ගේ පුත්‍රයන් වශයෙන් ඉන්න අය ඉන්නවා. ඒ ඊළඟ මට්ටමේ පුණ්‍ය ඵලයන් වයි ඉදත්තේ ලැබෙන්නේ. ඊළඟ දිව්‍ය පිරිස ඉන්නවා. ඔය පුරාටවක අවාටවක දසවලට ඒ අය එනවා. ඉන් දැනගත්තට පස්සේ ගිහිලා ඉතන ඔයක තියෙනවා සුදම් සභා මණ්ඩපය කියලා දිව්‍යංගෙම ඒවා පිළිබඳව සාකච්ඡා කරන ස්ථානය. එතෙන්දී විශේෂ පුද්ගලයෝ අඩු නිසා ඉතින් නංගොත් බොහොම ටිකයි තියෙන්නේ. ඉතින් දෙවියන් අතර යෝජනාවක් ගෙනහලට ඉදිරිපත් කරනවා කියලා වෙලාවෙ. ඒකට වෙලාවක් දෙනවා. කොහොමද මනුස්ස ලෝකේ தત્වේ? කවුද ඉන්නේ හොඳ අය? ඔය ප්‍රශ්නෙට උත්තරේ දැමහම ඉතින් දැකපු దేవතාව කවුරු හරි ආපු අය ඉතින් ගරු කරලා නැගිටලා ඉතින් අරගලන්ට කියනවා. මන්න අපි ගියා මෙන්න මෙහෙම ගමලා ගියාම අහවල් නැබ්බි ගමක් තියෙනවා. ඒ ගමේ මෙන්න මෙහෙම ස්ථානයක් තියෙනවා. එතන කුල පුත්‍රයෙක් මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. ඒ පුත්‍රයා මෙන්න මේ જાතිය නම් ගොත් ඇති කෙනෙක්. එයාගේ සත්‍ය නම් මෙන්න මෙහෙමයි. අපි ඒක දැක්කා. වහාම ආරක්ෂා කරන්න යවන්න පිරිසක්. ඒ චරිතය විනාශ කරන්න එහෙම දෙන්න එපා. කාගෙන් හරි විරුද්ධතාවයක් එනවා නම් එහෙම රැකවරණ සලසන්නේ මොකද? ඊ අය වැඩි කාලයක් ඔය ඉන්නේ මනුස්ස ලෝක ආවස බොහොම ටිකයි. හරිය සුළු මොහොතකින් එහෙන් චුත වෙලා එනවා වගේ තමයි අපි ළඟට ඉන්නේ. ඔය පුණ්‍යවන්තෝ ඔය විදිහට ඉදිය චුතත්. ඔයගොල්ලෝ චුත වුණාට පස්සේ දුගතියට යන්නේ නැහැ. එන්නේ සුගතිය අපි ළඟට. අපි ළඟට අපේ පිරිස වර්ධනය වෙනවා. ඔයගොල්ලන්ට කරදරයක් එනවා ආරක්ෂා කරන්න. අන්න දේවතා රක්කාන්තිකයක හැදෙන හැටි. ඔහොම ක්‍රමයකින් එවනවා. අන්න ඒ අය තමයි ඇවිදලා හිටන් ඒ අයට ආරසා සලසන්නේ කියන්න දෙයක් නැහැ මේ කාලේ හැටියට ඉන්නවා නම් බොහොම අල්ප නිසා. දෙවරු 10000 ගණන් ඇති එකනා රකින්න. ඒ වගේ ආරසා කරගන්නවා. හැබැයි ඉතින් ආරක්ෂා කරනවා කියනවා දැනගන්න ඕන දෙයක්. 33 කෝටියක් ඉන්නවා කියන්නේ. ඉතින් 33 කෝටිය කියන්නේ කුල. කුල 33 කෝටිය අප්‍රමාණ දේවතා අසංඛ්‍ය ගණන්. දේව කොටාල් 33 කෝටිය. ඉතින් 33 කෝටිය දෙයියෝ කියලා හදාහතයි දන්නේ නැති කවුරුද කියන්නේ? ඒවයි වේදේදී දැක්ක ක්‍රම වේ බුදුරන් අහන්නේ 33 කෝටියක් කියලා වෙන්න උපදේරක් නැහැ. නමුත් වේදී කියන්න දෙයක් නැහැ. වේදේ තියෙනවා ඒ ක්‍රම වේද. ඒවැය තියෙනවා යම් දේව කුල තියෙන හැටි. ඒවැය අසංඛ්‍ය සංඛ්‍යාත දේවතාවෝ ඉන්නවා. ඉතින් ඕකෙන් තමයි මේ දේවතාවෝ විදිහට උන් ආරක්ෂා කරලා තමන්ගේ පිරිස වර්ධනය කරන්නේ බොහොම සන්තෝෂ වෙනවා. ඉතින් ඒ වගේ යම් කිසි කෙනෙක් ආර්ය ධර්මයේ පූර්ණ්‍ය කරලා පැවිද්දට එහෙම බයින්ද ඉනවලා. ඒ අවස්ථාව අදහස ගන්නකොට දේවතාවෝ වෝල්වර සංනාදයක් දෙනවා. ප්‍රීති ප්‍රීතිනාදයක්. මාර්යා සමග සටනට බෞද්ධයෙක් ලැහැ තියෙනවා කියලා. සන්තෝෂයෙන් ඔල්ලර කන් දෙනවලු. ඊට පස්සේ පැවිද්දර එන දවසේ මාර්යා සමග සටනට ගියා කියලා සන්තෝෂේ ඉලා හිටන් ඔල්ලර කන් දෙන්න පටන් ගන්නවලු දේවතාව. උන්වහන්සේ ප්‍රතිපත්ති පුරලබල කවදා හරි අධිහත්තිනපත් වෙච්චාට තුන්වෙනි ඔල්ලර කන් දීම අකනිඩා බවලට යනකම් යනවා. මාර්යා සමග සටන් කර ආර්ය උත්තමේ ජයගත්තු කියලා. ඉතින් මෙහෙම දේශනාවක් දිනා බුදුරණාහි වෙලා දිනා දෙවියන් අතර මේ බෞද්ධයන් ගොල්ගෙන ඔලොවර සම්ලාද සුණක් කියනවා කියලා. ඔය විදිය. ඉතින් මේ වගේ දේවතාවෝ බෞද්ධ මේ බෞද්ධය කෙරෙහි නොබලන අය නෑ. නමුත් බලන්නේ විදියට අපේ චරිත නෑ. ප්‍රශ්නේ උතනයි තියෙන්නේ. ඉතින් අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන චරිත සුද්ධ කරගන්න. ඒ අයෙන් සුද්ධ අසුද්ධ නම් ඒක ඈත් වෙනවා. ඊට පස්සේ මාන්නාකාරණ අසත්පුරුෂණ ඒ දේවතාවන්ගේ තිබෙනව රැකවන්න ඈත් වෙලා යනවා. ඉතින් යහපත් ගුණධර්ම ඇතුව දස අකුසලයෙන් තොර වෙලා පිරිසිදු හිතකින් යුක්තව ඒ වාගේම මෙත්තා සහගත හිතක් වඩමින් එහෙම කටයුතු කරගෙන දාන දන්පෙත් දෙමින් ඒ ආදී කටයුතු කරගෙන පවුල් වල සමගිය සමාදානයෙන් ඉඳලා වැඩිහිටියන් පුදමින් ගුරුවරුන් පුදමින් ඒ වගේම අමුදරු ආදීන් සංග්‍රහ කරමින් ඒ අයගේ කටයුතු වල බාධා පවුනොත් නැතුව ගෙවල් වල අවුල් හදා ගන්න නැතුව සාමීන් සමාදයෙන් මෙහෙම ඉන්නවා නම් තමයි ඒ దేవතාවන්ගේ ආරක්ෂාව ඉන්න හේතුව ඔක්කොම ඉදින්නේ. ඉතින් ඒව හද කරගත්තාම විද බාධකයි. අපි මේ ලේබල් එකක් අහගන්න බෞද්ධ සමාජය කියලා හරියන්නේ නැහැ. මාත් අහවල් තැන ගිහලා නම් පූජාවක් තියෙනවා මෙච්චර පූජාවල හිටියා කියලා බෞද්ධ වෙන්නේ නැහැ. ඉන්නේ ඒකින්ද තේරුම් ගන්න ඒක. අරගෙන අපි හැම කෙනෙක්ම ඒ අඩු නැති අය ඉන්නනේ අඩු පාඩු හොතරන් තියෙනවා හදා ගන්න ඕනේ. හදාගෙන හදාගෙන සුද්ධ වෙච්ච තරමට මේ ශාසනය අභිවෘද්ධියක්. එහෙම කටයුතු කරගත්තාම යහපතයි.